ඇමරිකාවේ වුණාවට හරිය අද ජාත්‍යන්තර මැදිහත්වීම මේ සිද්ධ වෙනවනම් අපි විශ්වාස කරන්නේ නෑ ඒක අපේ රටේ ප්‍රශ්නවලට රට ඇතුළ විසඳගන්න තියෙන ප්‍රශ්නවලට උත්තරයක් ඉට ඇතරම ජගත් මානහිමිකම් කවුන්සලේ යම්කිසි වාර්තාවක් අපේ රට වෙනුවෙන් හැදීමම යෝජනා සම්මුතියක් ඇතිවීමම අපි දකින්නේ රටක් හැඩි අපේ පරාජය ඒ පරාජයට මං කියන්නේ දේශපාල වසයෙන් අපේ රටේ දේශපාලකව වක්කියයුතු